කරන්නට දුෂ්කර කතා දුක් කතා සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ වෙලාවේ අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ පස්වනි නිපාතයට අයිති දේශනාවක් මේ දේශනාව වදාරන කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ මේ දේශනාවේ නම දුක් කතා සූත්‍රය. දුක් කතා කියන්නේ කතා කරන්න දුෂ්කරයි. කතා කරන්න අපහසුයි කියන අර්ථයෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මහණෙනි පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා ඒ අය සමග ඒ ඒ කතා කරන්න දුෂ්කරයි ඒ පුද්ගලයන් පස් දෙනා ගැන උන්වහන්සේ විස්තර කරනවා. ඒ වගේම සුඛතා කතා කරන්න පහසු පුද්ගලයින් පස් දෙනෙකු ගැනත් විස්තර වෙනවා. මෙන්න ඒ කතා කරන්න දුෂ්කර පස් දෙනා. භාග්‍යවතුන් වහන්සේ මේ කතා කරන්න දුෂ්කර පුද්ගලයින් පස් දෙනා ගැන විස්තර කරනවා මෙන්න මෙහෙම. අසද්දස්ස භික්කවේ සද්දා කතා දුක්කතා. ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන එක දුෂ්කරයි. ඒක දුක් කතාවක්. දුස්සීලස්ස සීල කතා දුක් කතා. දුස්සීල කෙනෙක් එක්ක සීලය ගැන කතා කරන එක දුෂ්කරයි. ඒක දුක් කතාවක්. අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්කතා. අල්පශ්‍රුත ධර්මඥානයක් නැති කෙනෙක් එක්ක විස්තර ඇතිව දහම් කරුණු කතා කරන එක දුෂ්කරයි. ඒක දුක් කතාවක්. මච්චරයස්ස ඡාග කතා දුක් කතා. මසුරු අය එක්ක ත්‍යාගය ගැන කතා කරන එක දුෂ්කරයි. ඒක දුක් කතාවක්. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්කතා. ප්‍රඥාව නැති කෙනෙක් එක්ක ප්‍රඥාව ගැන කතා කරන එක දුෂ්කරයි. ඒක දුක් කතාවක්. මේ කාරණා පහ ඕනෑම කාලයක බුද්ධ කාලයේත් මේ කාලයේත් දකින්න ලැබෙනවා. හැම කාලයකටම පොදුයි. ශ්‍රද්ධාව ගැන කතා කරන්න ඇයි මෙච්චර බය? තස්මාච බික්කවේ අස්සද්දස්ස සද්දා කතා දුක්කතා. පින්වත් මහණෙනි, කවර කරුණක් නිසාද ශ්‍රද්ධාව නැති කෙනෙක් සමග ශ්‍රද්ධා කතාව දුෂ්කර? අස්සද්දෝ බික්කවේ සද්දා කතාය කච්චමානාය අபிසජ්ජති. අශ්‍රද්ධාවන්ත කෙනා සමග ශ්‍රද්ධාව ගැන කතා කළාම ඒ කෙනා කුප්පති කිපෙනවා. ව්‍යාපජ්ජති තරහ ගන්නවා. පතිත්‍යති ඊට විරුද්ධව නැගී සිටිනවා. කෝපංච දෝසංච අපච්චයන් පාතු කරෝති. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරනවා. මක්නිසාද තංහිසෝ භික්කවේ සද්දා සම්පදං අත්තනි න සම්පස්සති. Taman තුල ඒ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ. නච ලබති තතෝ නිදානං පීති පාමුජ්ජං. ඒ කෙනාට ශ්‍රද්ධාව ගැන කතා කරන වෙලාවේ සතුටක් උපදින්නේ නැහැ. තස්මා අසද්දස්ස සද්දා කතා දුක් කතා. එම නිසා ශ්‍රද්ධාව නැති කෙනෙක්ට ශ්‍රද්ධා කතාව දුෂ්කරයි. මොකක්ද මේ ශ්‍රද්ධා කතාව? අපි ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන ಗುಣ කියනවා. මේ කරුණ නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝක විදූ වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඒ වගේම ධර්මයේ ගුණත් කියනවා මේ ධර්මය මනාකොට දේශනා කරන ලද ස්වාක්කාත ධර්මයක් මේ කරුණු නිසා මේ ධර්මය සම්දිට්ඨිකයි අකාලිකයි. ඒහි පස්සිකයි. ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැති අයට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ විදිහට මේ ගුණ අපි ශ්‍රද්ධාවෙන් කියනවා. ඒ වගේම මේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගුණත් කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි උජ්ජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමීචිපටිපන්නයි කියලා ශ්‍රද්ධාවේ පිහිටපු නැති කෙනෙක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වොත් එයා ඒ දේ බොහොම හොඳයි කියලා අනුමෝදන් වෙන්නේ නැහැ සමාදන් වෙන්නේ නැහැ අනේ නවත්ත ගන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රද්ධාව නැති කෙනාට පේන්නේ අඩුපාඩු විතරයි. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කියනකොට දරා ගන්න බෑ. එයාට කේන්ති යනවා. එයා කුපිත වෙලා හතුරෙක් වගේ නැගී සිටිනවා. දොස් කියනවා. ඉන් පස්සේ එතන ඇති වෙන්නේ රණ්ඩුවක් විතරයි. ඇතැම් විට ඔබ මේ වගේ සිද්ධිවලට මූණ දීලා ඇති. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදීත් මේ වගේ සිද්ධි ඇති වෙලා තියෙනවා. මගේ සම්බුදු සමිඳුන්ගෙන් වෙන් වී වාසය නොකරමි. ධනංජානි කියලා බ්‍රාහ්මණ පින්වතියක් හිටියා. හැම වෙලාවෙම එයාටින් කියුනේ නමෝ බුද්ධාය කියලා. ධනංජානි බ්‍රාහ්මණයාට මේක ඇහෙනකොට කේන්ති ගිහින් දොස් කියනවා. ඒකට හේතුව ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධා සම්පත්තිය නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටි දරණ අය ඉදිරියේ අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වොත් ඒ කෙනා කැමති වෙන්නේ නැහැ. එයා ඒ දේ ඇහුවත් අහන්නේ අපහසුවෙන්. චිත්ත පීඩාවෙන්. අහන දේ යටපත් කරලා වෙනත් දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒකට හේතුවත් ශ්‍රද්ධා සම්පත්තිය නැති බව. මේ ශ්‍රද්ධාව කියන්නේ සම්පත්තියක්. ශ්‍රද්ධාව කියන්නේ Tamanට ලැබිලා තියෙන ධනයක්, වස්තුවක්, ලාභයක්. ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධාව ගැන කියද්දී ඇති වෙන්නේ ප්‍රීතියක්. ධර්මය අහද්දී කියවද්දී එයාට ඇති වෙන්නේ ප්‍රමුදිත බවක්. ඒකට හේතුව ශ්‍රද්ධාව. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ රහතන් වහන්සේ නමක් වුණ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා සිරිපතුල් යුග සිඹ ගනිමින් සිරිපා පිරිමදිමින් වදාලා ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා මේකෙන් ප්‍රකට කරන්නේ ශ්‍රද්ධාව. ඒ වගේම පිංගිය කියන බ්‍රාහ්මණයාගෙන් බාවරී කියන බ්‍රාහ්මණයා අහනවා පින්වත් පිංගිය ඔබ කියනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් වෙන්ව වාසය කරන්නේ නැහැ කියලා. පින්වත් වූ පිංගිය ඔබ මොහොතක් හෝ එතුමන්ගෙන් වෙන් වී කල් ගෙවන්නේකිම ඒ ගෞතම යානෝ ලොව උතුම් පැනවතානෝ නම් කාලයකට අයිති නොමැති මෙහිදිම අත්දකින්ට හැකි සදහම් පැවසුවානම් ලොවේ සිටින යම් කෙනෙකුන් ගෙවා දැමෝ හැම තන්හා කෙලෙස් උවදුරුත් නැති කළ ඒ බුදු සමිදානන් නම් උන්වහන්සේ ගැන උපමා නැතිනම් ඒ බාවරී තවුස අහනවා උන්වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නේ මොකද කියලා. ඒ වෙලාවේ පිංගිය මේ විදිහට උත්තර දෙනවා. කාලයකට අයිති නොවන මෙහිදිම අත් දකින්ට හැකි සදහම් පවසාලෝමං ලොවේ සිටි විත කිසිවෙක් ගෙවා දැමෝ හැම තණ්හා කෙලෙස් උවදුරුත් නැති කල ඒ බුදු සමිඳානන් ගැන පවසන්නට නැත උපමා පින්වත් බමුණානෙනි මම ඒ බුදු සමිඳුන්ව දකිමි නිතරම මාගේ මනසින් ඒ බුදු සමිඳුන්ව දකිමි නිතරම මාගේ දැසින් නොපමා වී මා වසමින් දිව රෑ දෙකෙහිම වෙහෙසි රෑ කල ගෙවමින් ඉන්නේ ඒ උත්තමයන් හට වඳිමින් මාගේ සම්බුදු සමිඳුන්ගෙන් වෙන් වී වාසය නොකරමි මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් මේක තමයි ශ්‍රද්ධාවට පැමිණි කෙනාගේ ලක්ෂණය. නමුත් ශ්‍රද්ධාවට පැමිණෙන එකයි අපහසු. ගිහි පැවිදි දෙකොටසටම ධර්ම කරුණු කතා කළ පමණින්ම ඒ කෙනාවේ ශ්‍රද්ධාව ප්‍රකට වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනා හැම වෙලාවෙම ඉන්නේ තෙරුවන් පැත්තේ. ශ්‍රද්ධාව තියෙන කෙනා හොඳින්ම කෘතගුණ දන්න කෙනෙක්. පුරාණයේ ඉසිදත්ත Tamanගේ ශ්‍රද්ධාව ගැන මෙහෙම කිව්වා. මුළු ලෝකයම එක පැත්තක වුණත් බුදුරජාණන් වහන්සේ එක පැත්තක නම් එයා අන්න ඒ පැත්තේ කියලා. හැබැයි ශ්‍රද්ධාව නැති කෙනාට ඒක දුක් කතාවක්. ඒක ගැළපෙන්නේ නෑ. ඒකට හේතුව ශ්‍රද්ධාත් සම්පත්තිය Taman තුල දකින්නට නැතිවීමයි. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනාට නම් ශ්‍රද්ධා කතා ඇහෙනකොට කනට මිහිරෙයි. සැද හැති කතා නෑසෙන නිසා මට මතකයි මම 1994 හිමාලයට ගියා. එතන ඉරිෂිකේස් වල පුංචි කුටියක නවාතැන් අරගෙන හිටියා. ඒ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න කියලා නොදැනුවත්කම නිසා ගිය ගමනක්. එහෙදී මට හැමදාම ඇහෙනවා භජන්. ඒ කියන්නේ දෙවියන් ගැන කියවෙන ප්‍රශස්ති ගායනා. එක දවසක් මගේ හිතට එක පාරටම හිතුණා මට ඇහෙන්නේ නෑනේ බුද්ධන් සරණං ගච්ඡාමි කියන වචන ටික. මම බැරි වෙලාවත් මැරුණොත් මට බුද්ධන් සරණං ගච්ඡාමි කියන වචන ඇහෙන තැනක උපදින්න ලැබෙයිද කියලා. නොතේරෙන නිසා මම ඒ විදිහට හිතුවා. ඒක ඇති වෙන්නේ ශ්‍රද්ධාවන්තයාට. ශ්‍රද්ධාව නැති කෙනාට එහෙම හිතෙන්නේ නෑ. හරියට දේවදත්ත කෝකාලික වගේ දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ අවවාද පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නෑ. ලාභය විතරයි බැලුවේ. ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධා කතා සුකතා නැති කෙනාට දුක් කතා සැදැහැති කතා අසමින් දෙසවනද තුටු කරවමින් සැනහෙන්න බුදු හිමි ළඟින් දහමද අවබෝධ කරමින් ශ්‍රද්ධාව ඇති පිරිසක් එක්ක කතා කරන්න ලැබීම අපේ ජීවිතයට ලැබෙන ලොකුම ලාභය. විවෘත මනසක් තියෙනවා නම් අවංක නම් ඍජු ගුණයකින් යුක්ත නම් එයා සමග හොඳින් කතාබස් කරන්න පුළුවනි. අන්න ඒ වගේ අය උදෙසා තමයි බුදුවරු පහළ වෙන්නේ. එයත් එක්ක ධර්ම කතාවේ යෙදෙන වෙලාවට එයාට ශ්‍රද්ධාව ඇති වෙනවා. සද්දා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ එයා ධර්මය හොයාගෙන යනවා. අපි තේරුම් ගත යුතුයි මේ ශ්‍රද්ධාව නැතිකම ජීවිතයකට මහා දිලිඳුකමක්, මහා අවාසනාවක්, මහා අලාභයක්, මහා නොලැබීමක් කියලා. ධර්ම කතාවේ යෙදෙනකොටත් එහෙමයි. දවසක් මම එක පුද්ගලයෙකු සමග ධර්මයට ප්‍රශංසා කළා. එයා ඒකට විරුද්ධ වුණා. ඔබ මොකද ඔය තරම් පැහැදෙන්නේ? ආනන්ද හාමුදුරුවන්ට වැරදුනාද කවුද දන්නේ කියලා. දැන් ප්‍රකට කරන්නේ අශ්‍රද්ධාව. මම වැඩි ගාණක් නැතිව කීවා ආනන්ද හාමුදුරුවන්ට නෙමෙයි එහෙනම් වැරදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. මොකද උන්වහන්සේ තමයි මතක තබා ගැනීමේ හැකියාව අතින් අග්‍රස්ථානයේ ආනන්ද හාමුදුරුවන්ව තිබ්බේ. කියලා. ඉතින් ඔය වගේ කියමන් කියන්නේ ශ්‍රද්ධාව නැති කමෙන්. ඒ වගේ අයට ධර්මය කියනකොට හිතට අල්ලන්නේ නැහැ. පොතෙන් එන්න එපා එනවා නම් අවබෝධයෙන්. දවසක් එක ස්වාමින් වහන්සේ නමක් ඇවිදින් කීවා මම කැලේ ඉන්නේ මට විදර්ශනාව ගැන ගැටලු ටිකක් තියෙනවා. ඒව අහගන්න. ඔබ වහන්සේ මොකද ඒ ගැන කියන්නේ? මම කිව්වා සංයුක්ත නිකායේ තුන්වැනි කොටසේ පංච උපාදානස්කන්ධයේ විදර්ශනා කරන හැටි තියෙනවා. සංයුක්ත නිකාය හතරවැනි කොටසේ සලායතන සංයුක්තයේ ආයතන වශයෙන් විදර්ශනා කරන හැටි තියෙනවා. සංයුක්ත නිකායේ අபிසමය සංයුත්තේ පටිච්ච සමුප්පාදේ විදර්ශනා කරන හැටි තියෙනවා. තවත් ඕනේ නම් අபிසමය සංයුත්තේ ධාතු සංයුත්තේ විදර්ශනාව තියෙනවා. ඔන්න ඔච්චරයි මම දන්නේ. අර ස්වාමින් වහන්සේ උත්තර දෙනවා නෑ නෑ මම එහෙම නෙමෙයි ඇහුවේ කියලා. මම කිව්වා මම ඔయిత වැඩිය දෙයක් දන්නේ නැහැ. ඔබ වහන්සේට ලොකු වැරදීමක් වෙලා කියලා. උන්වහන්සේ කියනවා නෑ නෑ මට වැරදීමක් වෙලා නෑ. මම ආයෙමත් කිව්වා වැරදීමක් වෙලා තියෙනවා නම් මේ පොත් කියවන්න. එතකොට හරියයි. මම වෙන මොකුත් කියන්නේ නෑ කියලා. මේ වගේ අය සමග අපට ධර්ම කතාව කරගන්න බෑ. ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති නිසාමයි මම අර වගේ උත්තර දෙන්නේ. අපේ වචනේ අරගෙන පටලැවිල්ලක් හදාගන්නයි එන්නේ. සමහර අය කියනවා පොතෙන් එන්න එපා අවබෝධයෙන් කතා කරන්න. ඒකටත් හේතුව ධර්ම කතාවට ශ්‍රද්ධාව පීටුවා ගන්න බැරිකම. ආර්ය මහා සංඝරත්නය ගැනත් එහෙමයි. ඒ ගැන කතා කරන්න ගත්තම දොස් කියන්න පටන් ගන්නවා. හිත පහදවා ගන්නෙ නෑ. කෝපි කාලේ වගේ බෑනේ දැන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුස්සීල කෙනා කැමති නෑ සීලය ගැන කතා කරන්න. අනිත් අය සීලයේ පිහිටනවට කැමති නෑ. එයා සමග සීලය ගැන කතා කළොත් ඒ කතා කරන කෙනා සමග තරහ වෙනවා. කිපෙනවා. හතුරෙක් වගේ නැගී සිටිනවා. දුස්සීල කෙනා අගය කරන්නේ දුස්සීලකමමයි. එයා කියනවා දැන් කාලේ සිල් රැකලා මේ දේවල් කරන්න බෑ. ඔබ අහලා ඇති මේ වගේ වචන. ඔහොම කරන්න බෑ. ඔහොම කරලා හරියන්නේ නෑ. දැන් ලෝකෙ වෙනස් වෙලා. අලුත් ලෝකෙට හරියන විදිහට ඉන්න ඕනේ. සැලකිය යුතුයි. දුස්සීලයන්ගෙන් ප්‍රවේශම් වන්න. සිල්වතෙක් තමයි හැම වෙලාවකම සිල්වතෙක්ට අනුග්‍රහ කරන්නේ. උපකාර කරන්නේ. දුස්සීල කෙනා සිල්වතුන්ට උපකාර කරන්නෙත් නෑ. සිල්වතුන් බිහි කරන්න අවශ්‍යතාවයකුත් නෑ. දුස්සීල කෙනා කැමති අනිත් අය දුස්සීල වෙනව දකින්නයි. මත්පැන් බොන පිරිසක් ළඟට නොබොන කෙනෙක් ගියොත් අර පිරිස කැමති අර කෙනාත් අර තත්වයට පත්වෙනවටයි. බලහත්කාරයෙන් හරි මත්පැන් ටිකක් පොවන්නයි උත්සාහ කරන්නේ. සතුන් මරණ කෙනා කැමති සතුන් මරණවටයි. මම අහලා තියෙනවා ඉස්සර වැල්ලේ දැල අදින වෙලාවට බලන් ඉන්න දෙන්නේ නැහැ. නිකම් ඉන්න දෙන්නේ නැහැ. බලෙන් හරි එකතු කරගන්නවා. අනාචාරයේ හැසිරෙන කෙනත් එහෙමයි. තව කෙනෙක් ඒ දෙයින් වැළකීලා සිල්වත්ව ඉන්නවට කැමති නෑ. එයා කැමති ඒකට පොළඹව ගන්නයි. බොරු කියන කෙනා කැමති බොරු කියනවට. කේලම් කියන කෙනා කැමති කේලම් කියනවට. පරුෂ වචන කියන කෙනා කැමති පරුෂ වචන කියනවට. හිස් වචන කියන කෙනා කැමති හිස් වචන කියනවට. මහ මුහුදෙත් කුණු ගොඩට ගහනවා. හොඳින් හිතන්න. ශ්‍රද්ධාවට පැමිණුණු ගමන් ශ්‍රද්ධාවන්ත අය එකතු වෙනවා. අශ්‍රද්ධාවන්ත අය අයින් වෙනවා. සීලයට පැමිණෙනු ගමන් එක්ක Taman තනි වෙනවා. එහෙම නැත්නම් සීලවන්ත පිරිසක් එකතු වෙනවා. අර පරණ අය ආශ්‍රයයට නැති වෙලා යනවා. දුස්සීල කෙනා ඉදිරියේ සීලය ගැන කතා කළොත් අර දුස්සීල කෙනා කෝප වෙනවා. කේන්ති ගන්නවා. නොසතුටත් අකමැත්තත් ප්‍රකාශ කරනවා. දුස්සීල බව කියන්නේ ජීවිතයට මහා අවාසනාවක්, පාඩුවක්, අලාභයක්. එක වාගෙයි අපි දෙන්නා දුස්සීල කෙනා කැමති සිල්වත් කෙනා සිල්වත් කෙනෙක් හැටියට ඉන්නවට නෙවෙයි. එයා උත්සාහ කරන්නේ සිල්වතාත් පුළුවන් නම් දුස්සීලයි කියලා සම්මත කරන්නයි. ಗುಣ දකින්න කැමති නෑ. කතාවක් හරි හදනවා. ඒක තමයි දුස්සීල කෙනාගේ ලක්ෂණය. සිල්වතුන් ඇසුරේ සැමදා සුවය ගෙන දේ සිල්වතා මීට වඩා වෙනස්. එයා හිතන්නේ දුස්සීල කෙනෙක් දැක්කොත් අනේ මේ කෙනා සිල්වත් වෙනවා නම් කොයි තරම් හොඳද? මෙයා යහපතේ හැසිරෙනවා නම් කියලා කැමති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා හොරු, නගර ශෝභිනියන්, මංකොල්ල කණාය, මිනි මරුවෝ. එවිටින් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඉන්පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් සංවර වෙලා ධර්ම මාර්ගයේ හැසිරිලා නිවන් අවබෝධ කරනවා. දුස්සීල කෙනා සිල්වත් වෙනවා. සිල්වතුන්ගේ ඇසුරට පැමිණිලා. දුස්සීල කෙනෙක් දුස්සීල කෙනෙක්ගේ ඇසුරට ඇවිත් කවදාවත් සිල්වත් වෙන්නේ නැහැ. එයා කැමති දුස්සීල ගොඩේම ඉන්නයි. සීලාදී ගුණධර්ම ගැන කතා කරලා සතුටු වෙන්න නෙමෙයි. අනිත් අයගේ දුස්සීලකම් හුවා දැක්ම දක්වලා අසවලා මෙහෙමයි කියලා ඇසූ දුටු විදිහට බොරුවක් හරි ගොතනවා. ඒ වගේ තමයි දුස්සීල කෙනා සතුටු වෙන්නේ. සිල්වත් කෙනා එහෙම කරන්නේ නැහැ. සිල්වත් කෙනා සිල් රැකගෙන Tamanගේ පාඩුවේ නිශ්ශබ්දව Tamanගේ ගමන යනවා. ඒ නිසා සීල කතාව දුස්සීල කෙනාට අපහසුයි. විරුද්ධයි. සීලයට කැමති නැහැ. එයාටම ගැළපෙන අය හොයාගන්නයි කැමති. ඒක හරියට ධාතු ධාතු සංසන්දනය වෙනවා වගේ. හොඳට හොඳ එකතු වෙනවා. අසූචි වලට අසූචි එකතු වෙනවා. සුවඳට සුවඳ එකතු වෙනවා. දුගඳට දුගඳ එකතු වෙනවා. දුසිල් අයගේ සිල් කොයින්ද? සිල්වතා සීලයට කැමති වෙන්න හේතුව එයා ගාව සීල සම්පත්තිය දකින්න තියෙනවා. දුස්සීල කෙනාගේ සීල සම්පත්තියක් දකින්න නැහැ. සීල සම්පත්තිය නැති නිසා සීල කතාව ඇහෙනකොට කේන්ති යනවා. ඒ තුලින් තෘප්තියක්, සතුටක්, ප්‍රීතියක් ලබන්නේ නැහැ. ඒක තමයි දුස්සීල කෙනාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී චිංචි මානවිකාව එව්ව නින්දා කරන්න දුස්සීලාය. සිල්වත් අය අතින් එහෙම වෙන්නේ නැහැ. දහම නොදත් අය සිටින තුරා බහුශෘත බව ගැන නොහැකිය කතා. අල්පශෘත දහම් දැනුම නැති කෙනත් එක්ක බහුශෘත බව ගැන කතා, බාහු සත්‍ය කතා, දුක් කතා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේවා කියලා කතා කළොත් දහම් දැනුම නැති කෙනෙක් එක්ක එයාට කේන්ති යනවා. ඒ වගේ අය කියනවා ඔච්චර ඉගෙන ගන්න ඕනේ නෑ. එකක් එකක් ගානේ අවබෝධ කරගෙන නෙමෙයි ධර්මය අවබෝධ කළේ. එක ගාතාවක පදයක් තිබුණොත් ඇති. ධර්මය ඉගෙන ගන්න ඕනේ නෑ. භාවනා කරගෙන යනකොට ඉබේ අවබෝධ වෙනවා. ඔය විදිහට එයා පුළුවන් තරම් ඒකට විරුද්ධව කතා කරනවා. ඒකට හේතුව එයාට කේන්ති යනවා. දොස් කියන්න පටන් ගන්නවා. බුද්ධ දේශනා ඒ විදිහට කතා කරන්න දෙන්නේ නැහැ. ධර්මඥානෙ නැති නිසා හීනමානයෙන් පෙළෙනවා. අන්න ඒ නිසා තව කෙනෙක් Taman ඉදිරියේ ධර්මය කතා කරනවාට කැමති නෑ. එයා Tamanට ඕනේ ඕනේ විදිහට අර්ථ කියන්න ගන්නවා. ඒකෙන් අපිට අඳුනගන්න පුළුවන් මෙයා බහුශ්‍රృత කෙනෙක් නොවේ කියලා නිකම්ම නිකම් කතාවක් විතරයි කියලා. නමුත් පැය ගණන් කියන්න පුළුවන්. නමුත් දහම් කරුණු හරි ටිකයි තියෙන්නේ. අන්න ඒ කෙනා බහුශෘත බව ගැන කියනකොට කිපෙනවා. Taman තුල ශ්‍රුත සම්පදා ධර්මඥානය තුලින් ඇති කරගත්ත ශ්‍රුත සම්පත්තිය නැහැ. එම නිසා එයාට දහම් කතාව තුලින් ප්‍රමෝදයක් සතුටක් ලබන්නේ නැහැ. එයා කැමති Tamanව හුවා දක්වන්න. දහම් දැනුම තියෙන පිරිසක් ඉදිරියේ වචන වලින් ජය ගන්න හදනවා. එහෙම බැරි වෙනකොට හතුරෙක් වගේ නැගී සිටිනවා. නැගී හිටලා ප්‍රකට කරනවා අල්පශ්‍රුත බව. එම නිසා බාහුසච්ච කතා දුක් කතා. අල්පශ්‍රුත කෙනාට බාහුශ්‍රුත කතාව දුක් කතාවක්. මසුරු මල හැරදා දන් දෙන්න සැමදා මීළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මච්චරියස්ස ඡාග කතා දුක් කතා. මසුරු කෙනා සමග ත්‍යාග කතාව දුෂ්කරයි. ඒ කෙනා අනුමෝදන් වෙන්නේවත් නැහැ. මසුරු කෙනා දොස් කියනවා. පිස්සුද වැඩක් නැතිව වියදම් කරනවා. දොර දන් දෙනවා වගේ දන් දෙනවා. කියලා. අනුන්ට Taman යමක් දෙන්නෙත් නැහැ. දීම අනුමෝදන් වෙන්නෙත් නැහැ. දන් දෙන කෙනෙක්ට දන් දෙන්න දෙන්නෙත් නැහැ. දන් දෙන එක හෙලා දකිනවා. නමුත් දන් දෙන අය ඉන්නවා හරිම පුදුම විදිහට. දෙසරයක් හිතන්නේ නැතිව අතහරින අය ඉන්නවා. දීම ගැන සතුටු වෙන්නේ දෙන කෙනෙක් විතරයි. මසුරු කෙනාට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. එයා දන්නේ රවට්ටගෙන කඩා ගන්න. දන් දෙනවා කියලා. මසුරු කෙනා එක්ක දන් දීම ගැන කතා කරන්න ගියපුවාම එයාට බොහොම කේන්ති යනවා. අනේ මෙහෙම තණ්හාවක්. අර ඉල්ලීස ජාතකයේ ඉල්ලීස සිටානන්ට කැවුම් කන්න ඕනේ වුණා. මෙයා දැන් කල්පනා කරනවා කැවුම් කන්නත් ඕනේ. කැවුම් කන්න විදිහක් නැහැ. හැදුවොත් මාලිගාවේ සියලු දෙනාටම දෙන්න සිද්ධ වෙනවා. මේ සිටුතුමා කැවුම් ගැන හිතලා ලෙඩ වුණා. සිටු දේවිය බොහොම අමාරුවෙන් ඇහුවා. අනේ ස්වාමීනි කියන්න මොකක්ද? සිටුතුමා කියනවා ආසාවක් තියනවා කියන්න විදියක් නැහැ කියලා. සිටු දේවිය යන්තමින් අහනකොට අහනකොට කිව්වා. මට කැවුමක් කන්න ආසයි කියලා. සිටු දේවිය උත්තර දුන්නා. අනේ සුළු දෙයක් නේ. මම ඕනේ නම් ජනපදයටම කැවුම් හදන්නම්. ඒ වෙලාවේ සිටුතුමා කියනවා ජනපදයටම කැවුම් මොනව කරන්නද? ඉන්පස්සේ අහනවා ජනපදයටම නෙමෙයි. එහෙනම් අපි වීදිය දෙපසායටත් එක්ක කැවුම් හදමු කියලා. වීදිය දෙපසායට මොනව කරන්නද කිව්වා. එහෙනම් වීදිය දෙපසයට ඕනේ නැහැ. මාලිගාවේ සියලු දෙනාට මාලිගාවේ සියලු දෙනාට කැවුම් මොනවා කරන්නටද? එහෙමනම් ඔබතුමාටත් මටත් සිටුතුමා කියනවා ඔබට මොනවා කරන්නද? දේවිය අන්තිමේදී කියනවා එහෙමනම් ඔබතුමාට විතරක් කැවුමක් හදලා දෙන්නම් කියලා. බුදු පුතෙකු පිඬු සිඟා වැඩියමුත් දෙන්නට වේයයි සැකසිතලා ඉන්පස්සේ ලෑස්ති කරගන්න කිව්වා පිටි ටිකක් වෙන්න. මේව ලෑස්ති කරගෙන මාලිගාවේ යටි මහලේ ඉඳන් උඩු මහලට එනකම් දොරවල් වැහුවා. කැවුම් හදන්න උඩු මහලේ ලෑස්ති කරගත්තා. ඒ වෙලාවේ එතන ජනෙල් ඇරලා තිබුණේ. බලනකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා අහසි වැඩ ඉන්නවා. ඉන් පස්සේ ඉල්ලීස සිටුතුමා කිව්වා මෙහෙ මොනවත් දෙන්න නෑ. තියෙන තැනකට යන්න කියලා. රහතන් වහන්සේ උත්තර දුන්නා මේ විදිහට තියෙන තැනකට තමයි ආවේ. ඒ නිසා මම මෙතනම ඉන්නම් කියලා. ඉතින් මේ විදිහට ස්වාමින් වහන්සේව යවන්න උත්සාහ කරලා මෙහෙම හිතුවා. මේ ශ්‍රමණයා කෑම ආසාවෙන්ම ඉන්නවා කියලා. පුංචි කැවුමක් දීලා පිටත් කරනවා කියලා හිතලා සිටුතුමාම හැන්දේ අගට පිටි ටිකක් අරගෙන තාච්චියට දැම්මා. කැවුම විශාල වුණා. ඉන්පස්සේ හිතුවා මේක දෙන්න බෑ. ඒක අයින් කරලා ඊළඟ එක. ඉස්සර වෙලා කැවුමට වඩා පිටි පොඩ්ඩක් දැම්මා. ඒක ඊටත් වඩා ලොකු වුණා. මේ විදියට පොඩි කැවුමක් හදන්න උත්සාහ කරනකොට පිටි ටික ටික ඉවර වුණා. ඉන් පස්සේ කල්පනා කළා මේ වයින් පොඩිම කැවුම දීලා යවා ගමු කියලා හිතනකොටම මේ කැවුම් ඔක්කොම එකක් වුණා. මෙහෙම දෙන්න බෑ. අදිමු කියලා සිටුතුමයි සිටු දේවියයි කැවුම කඩා ගන්න දෙපැත්තට අදින්න ගත්තා. මෙහෙම කරනකොට කැවුම ගැන තියෙන තණ්හාව නැතිව ගියා. අන්න ඒ වෙලාවේ තමයි අතහැරියේ. මේ වගේ අය අදත් ඉන්නවා. ඒ අයට තණ්හාව නැතිව යන්නේ ඒ දේ පාවිච්චි කරන්න බැරි වෙනකොට. පුළුවන් වෙනකොට දෙන්නේ නැහැ. මෙන්න નિયම ත්‍යාගය. ඒ මසුරු කෙනාට ත්‍යාගය ගැන කතාව දුක් කතාවක්. ඒක අහන්නවත් කැමති නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගිහි කල උන්වහන්සේ වැඩ සිටිය මාලිගාව ගැන අනිත් මාලිගාවල සේවකයන්ට දෙන්නේ කාඩි හොදී නියුඩුහාලේ බතුයි. එයින් තේරෙනවා බොහෝ තැන්වල තිබිලා තියෙන්නේ මසුරු පිළිවෙතක්. නමුත් සුදෝන් රජතුමාගේ මාලිගාවේ සේවකයින්ට දුන්නේ එල්හාලේ බතුයි රසට උයපු මසුයි. එයින් තේරෙනවා සුද්ධෝදන රජතුමා ලෝභ නැතිව හිටිය කෙනෙක් කියලා. එතනට ගැලපෙන්නේ ත්‍යාග කතාව. මසුරු කෙනාට ත්‍යාග සම්පදාව නැහැ. අපට යම් කිසි දෙයක් තව කෙනෙකුගේ යහපත උදෙසා අතහරින්න පුළුවන් නම් ඒක තමයි ත්‍යාග සම්පත්තිය. ත්‍යාග සම්පත්තිය Taman තුල නැත්නම් එයා ගාව මසුරු බවයි දකින්න ලැබෙන්නේ. මසුරු කෙනා මසුරු බව අඳුනගන්නේ පිරිමහනවා කියලා. සමහර තැන්වල අතට තමයි සීනි දෙන්නේ. සීනි බෝතලේ Taman ළඟ තියාගෙන පස් දෙනෙක් ඉන්නවනම් හැන්දෙන් ටික ටික බෙදලා බෝතලේ අරන් තියාගන්නවා. මසුරු කෙනා සතුටු වෙන්නේ Taman ළඟ ගොඩ ගැහෙනවා දකින්නකොට. Tamanගෙන් ඒ දේවල් ඈත් වෙලා හිස් වෙනවා දකින්න කැමති නැහැ. මේ මසුරුකම කියන්නේ ජීවිතයට මහා විශාල හානියක්. මහා අවාසනාවක්. නමුත් ලෝභ නැති කෙනා හොඳින් දන් දීම ගැන කතා කරනවා. සතුටු වෙනවා. අනුමෝදන් වෙනවා. දන් දෙන්න කියලා දන් දෙන අයට ප්‍රශංසා කරනවා. කවුරු හරි දන් දුන්නා කියලා ආරංචි වුණොත් ඒක අනුමෝදන් වෙනවා. මසුරු කෙනාට දන් දුන්නා කියලා ආරංචි වුණොත් දොස් කියනවා. ඔය විදියට දීලා Tamanට මොකද වෙන්නේ? Tamanට එකතු කරගත්තු දේනේ ඉතුරු වෙන්නේ කියලා. නුවණැත්තා සහ නුවණ නැත්තා මීළඟට දුෂ්ප්‍රඥයාට පඤ්ඤා කතා දුක් කතා ප්‍රඥාව රහිත කෙනාට ප්‍රඥාව ගැන කතා කිරීම දුෂ්කරයි ප්‍රඥා රහිත කෙනාගේ ලක්ෂණය තමයි එයා හැම තිස්සෙම හිතන්නේ නිට්යයි කියලා. අපි අනිත්‍යයි කියලා කිව්වොත් එයාට කේන්ති යනවා. දොස් කියනවා. අනිත්‍ය ගැන කතා කළොත් එයා අවුල් හදනවා. නිට්යයි කිව්වොත් දුෂ්ප්‍රාඥ කෙනාට සතුටුයි. දුක ගැන කතා කළොත් එයාට තරහ යනවා. අනිත් අයට කියනවා අරය ළඟට යන්න එපා දුක ගැන කියනවා කියලා. අනාත්මය ගැන කීවාමත් එයා කැමති නැහැ. හේතුඵල රහිත කෙනා කැමති ගෙවල් දොරවල් වතු පිටි වගා ගැන දේශපාලනය ගැන යුද්ධ ගැන නලු නිලියන් ගැන ක්‍රිකට් ගැන ඇති තරම් කතා කරන්න පුළුවන්. නමුත් බැරිවීමකින්වත් කියවුනොත් ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කියලා හෙමින්ම මග අරිනවා. Tamanට ඇහුනේ නෑ වගේ ඉන්නවා. හේතුව අනිත්‍ය කියන කාරණේ තේරුම් ගන්න නම් ප්‍රඥාව තියෙන්න ඕනේ. නුවණින් බලන්න එයාට ශක්තියක් නෑ. එයා මග අරිනවා. මෙහෙම කියනවා. අපට එපා. අපි එන්නම් බැරි වුණාම එතකම ඕව අපිත් එක්ක කතා කරන්න එපා කියලා. දැන් අනිත්‍ය භාවනාව කරනකොට බොහෝ අය දොස් කියනවා. මේ අනිත්‍ය ගැන කතා කරලා ජීවිත අවුල් වෙනවා. අසුබය කරලා ප්‍රශ්න ඇති වෙයි. මේකට හේතුව දුෂ්ප්‍රඥ කෙනාට ප්‍රඥා කතා දුක් කතා. එයා අහන්න කැමති මේවා ගැන නෙමෙයි. සතුටින් ඉන්න එක ගැන. කාලා බීලා ඉන්න හැටි. මේක දුෂ්ප්‍රඥ කෙනාගේ ලක්ෂණය. නමුත් අනිත්‍ය ගැන කතා කළොත් දුක ගැන අනාත්මය ගැන කතා කළොත් හේතුඵල ගැන ආර්ය සත්‍ය ගැන කතා කරන්න ගන්න වෙලාවේදී හතුරෙක් වගේ නැගී සිටිනවා. එකට එක කරනවා. සම්පූර්ණ අප්‍රසාදය පළ කරනවා. මම දැන් හරි කලකිරීමෙන් ඉන්නේ. ප්‍රඥාව ගැන පෙන්නලා දීලා තියෙන්නේ අරියාය නිබ්බේධිකාය සමන්නාගතෝ උදයත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම ගැන අවබෝධ කරන ප්‍රඥාව කලකිරීම කියන වචනය සිංහලෙන් කිව්වට නිබ්බේධික කියන වචනයට සම්පූර්ණ අර්ථය තේරුම් යන්නේ නැහැ. කලකිරීම කියලා සාමාන්‍යයෙන් යොදන්නේ පටු අර්ථයකට. අපි කියනවා මම දැන් හරි කලකිරීමෙන් ඉන්නේ. අපි එයින් අදහස් කරන්නේ එපා වීමක්, පීඩාවක්. නමුත් නිබ්බේධික කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් අවබෝධයක් තුල යථාර්ථය දැකීමෙන් නොඇලී සිටින මට්ටමට ප්‍රඥාව දියුණු වීම වගේ. ඊට ගැළපෙන සිංහල වචනයක් නැහැ. අපි ඒ කලකිරීම කියන වචනය යොදනකොට ප්‍රඥාව රහිත කෙනා අන්න ඒකත් සමග ගැටෙනවා. අනේ අපිට කලකිරෙන්න ඕනේ නෑ දැන්ම කියනවා. එයාට ඒ වචනේ අර්ථය ගන්න බෑ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න හිතන්න ඇති වෙන්නේ අවබෝධයක් තුල නොඇල්මක්. ඒ නිසා එයාට ඇති වෙන්නේ උපේක්ෂාවක්. එයාට ඒ වෙලාවේ වැඩෙන්නේ බොජ්ජංගයක්. කලකිරීම කියන්නේ බොජ්ජංගයක් නොවේයි. බොජ්ජංග කියන්නේ සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා ඔන්න ඔතන තමයි නිබ්බේදය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ අවබෝධයක් තුලින් නොඇලී සිටින මට්ටමට යථාර්ථය දකිනවා ඔන්න ඔය මට්ටමට එන්නේ ප්‍රඥාවන්තයෙක් පමණයි ඇයි මේ තරම් හිතට අමාරු බුද්ධ දේශනාවල සඳහන්ව තිබෙනවා සතර අපාය ගැන. මේ විදිහට සත්තු වෙලා මැරුම් කද්දි ගලාගෙන ගිය ලේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි කියලා. දුක් දුම්නස් ගැන කයේ ස්වභාවය ගැන විස්තර වෙනවා. නමුත් ඒ දේ යථාර්ථයක් කියලා මේක තේරුම් නොගත්ත කෙනාට මේවා ඇහෙද්දි පහර වදිනවා. හිතට අමාරුයි. සමහර අය ඇවිත් කියනවා ස්වාමීන් වහන්ස ඕවා කියවනකොට එපා වෙනවා. ඒ කියන්නේ යාට ගැටීමක් ඇති වෙනවා. නමුත් අවබෝධයක් ඇති වෙන්නේ මේ විදිහටයි. බුද්ධ කාලයේදී සෝතාපන්න සකෘදාගාමි අනාගාමි වෙච්ච අය හිටියා. විශාකා උපාසිකාව, අනේ පිඬු සිටුතුමා, බිම්බිසාර රජතුමා ඒ අය අවබෝධයෙන් හිටියේ. අවබෝධයට ආපු නැති දුෂ්ප්‍රඥ කෙනාට ප්‍රඥාව ගැන කතා කළාම කිපෙනවා. චතුරාර්ය සත්‍යයට දොස් කියනවා. ඒකට හේතුව තමා තුළ ප්‍රඥා සම්පත්තිය දකින්නේ නැහැ. මෙන්න තවත් පස් දෙනෙක්. නැවත බුදුරජාණන් වහන්සේ වදාරනවා තවත් පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා ඊට හාත්පසින්ම වෙනස්. සද්දස්ස භික්කවේ සද්දා කතා සුකතා. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන එක පහසුයි. සීලවතෝ සීල කතා සුකතා. සිල්වත් කෙනෙක් එක්ක සීලය ගැන කතා කරන්න පහසුයි. බහුසුතස්ස බාහුසච්ච කතා සුකතා බහුශ්‍රත කෙනෙක් එක්ක බහුශ්‍රත කතාව පහසුයි. ත්‍යාගවතෝ ත්‍යාග කතා සුකතා. ත්‍යාගවන්ත කෙනා එක්ක ත්‍යාගය ගැන කතා කරන එක පහසුයි. පඤ්ඤාවතෝ පඤ්ඤා කතා සුකතා. ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාව ගැන කතා කරන එක පහසුයි. එන්න අපි ශ්‍රද්ධාව ගැන කතා කරමු. උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධා කතාව පහසුයි කියන්නේ මේ ගැන කතා කරනකොට කිපෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. තරහ ගන්නෙ නැහැ. හතුරෙක් වගේ නැගී හිටින්නේ නැහැ. කෝපයත් නොසතුටත් පහල කරන්නේ නැහැ. ඒකට හේතුව Taman තුල ශ්‍රද්ධා සම්පත්තිය තිබෙනවා දකිනවා. එයා ප්‍රශංසා කරනවා. ඒක හරි ලාභයක්. එයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා කියලා. ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධාව ගැන කතා ඇහෙනකොට හරිම ප්‍රීතියක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අහලා, දහම් ගුණ අහලා, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන අහලා මහා සතුටක් ප්‍රීතියක් ලබනවා. ඒකට හේතුව Taman ළඟ ශ්‍රද්ධා සම්පත්තිය තියෙන එක. සැදැහැ සිත් ඇති අයගේ දහම් මග නැත මැකුණේ. ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ශ්‍රද්ධාව ඇති වුණාම තියෙන ලාභය තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න උදව් කළ කෙනා නිතර මතක් කරනවා. එයාට විරුද්ධව යන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට විරුද්ධව කවුරු හරි යමක් කීවොත් එයා ඒක නිවැරදි කරනවා. ඔය විදිහට කරන්න එපා. පව් රැස් වෙනවා. නමුත් ශ්‍රද්ධා රහිත කෙනා නිවැරදි කරන්න යන්නේ නැහැ. එයා ඒකට තවත් මොනවා හරි කියනවා. ශ්‍රද්ධාවන්ත කෙනා මීට හාත්පසින්ම වෙනස්. එයා කැමති තව කෙනෙකුගේ යහපතමයි. බැලුවොත් බලන්නේ ගුණයක්මයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට ධර්මය ලබා දුන් අස්සජී මහරහතන් වහන්සේව සිහි කරපු හැටි සුත්ත නිපාතයේ සුභාසිත සූත්‍රයේ මෙහිම සඳහන් වෙනවා. සත් නিত্য නම් සැබවින්ම අමා සැප දෙන වදනකි සත්‍ය සදාතනික ලොව පවතින දහමකි සත්‍ය හා අර්ථයේ පිහිටි මුනිවරු নিরතුරුව ඒ දෙයම පැවසූ සැනසීම පිරී ගිය නිවන් සුව ලබා දෙන බසක් පවසත් මුනිවරු හැම දුක් නිමා කරන ඒ වචන බුදු සමිඳුගේ සැබවින්ම ලොවේ ඇති අති උතුම් වචන වේ මේ ධර්මය ගැන යට ශ්‍රද්ධාව ඇති වෙන්නේ નિરાයාසයෙන්මයි ඒ වගේම තියෙනවා ධම්මනාවා සූත්‍රයේ දහම් නැව ගැන. සුභාසිත දහම් පද කියාදී ජීවිතයේ සාරය දහම් දැනුමෙන් යුතු කෙනා ලබයි හරවත් සමවත යමෙක් සැහැසිව වසමින් පමාවෙත් නම් නොවැඩේ ඔහු තුල දැනුමත් නුවණත් නැනවත් වූ කෙනෙක් ලොවේ ඉගෙන ගනී නම් සදහම් සක් දෙවිඳුව පුදන ලෙසේ හේ සදහම් ගුරුන් පුදයි ධර්මය කියා දුන්නා නම් යම් කෙනෙක් අන්න ඒ අය එයාව පුදනවා, ගෞරව කරනවා. සක්‍ර දෙවියන්ට වගේ. ඔන්න ඕකයි ධර්මය අවබෝධ වෙන කෙනාගේ ලක්ෂණය. බොහෝ දහම් දැනුමෙන් යුතු පිදුම් ලබන ගුරුවරයා පහන් සිතින් යුතුව ඔහුට මතු කර දෙයි සද්ධර්මය නොපමාවි කෙනෙක් එබඳු දහම් ගුරුන් ඇසුරු කළොත් හොඳින් සවන් යුග යොමු කොට සිරි සදහම් දැනගනිමින් නුවණැති හේ පිළිපදිනා විට අසනාදහම් අනුව වහවැට හෙන සියුම් නැනති කෙනෙක් බවට හේපත් වේ ධර්මය අවබෝධ වෙන්නේ ධර්මය අවබෝධ කරන කෙනාට ගෞරව කළොත් විතරයි අපට බොහොම පැහැදිලි යම් කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙනවා නම් එයාට උපකාර කරපු කෙනාට කෙලෙහි ಗುಣ සලකලා අවසන් කරන්න බැරි බව. සිල්වත් කෙනා කවුද? මීළඟට තියෙනවා සීලවතෝ සීල කතා සුකතා. සිල්වත් කෙනා එක්ක සීලය ගැන කතා කරන්න පුළුවන්. එයා බොහොම කැමතියි ඒකට. හේතුව තමයි ඒ පුද්ගලයා තුල සීල සම්පත්තිය තියෙනවා. සීල සම්පත්තිය තියෙන කෙනා සීලය නිසා තමාව හුවා දක්වන්නෙත් නෑ, අනුන්ව හෙලා දකින්නෙත් නෑ. නමුත් දුස්සීල කෙනා සීලය නිසා තමා හුවා දක්වමින් සිල්වත් උදවියට ගරහනවා. නමුත් සිල්වත් කෙනා තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන පාඩුවේ ඉන්නවා. දහම් පිළිසඳරේ යෙදෙන්න දැනුම ඇති අයෙකු සමග මීළඟට බහුශ්‍රృత කෙනා බහුශ්‍රృత කතා ඇහෙනකොට බොහොම සන්තෝෂ වෙනවා. ඒකට හේතුව තමා තුළ සුත සම්පදා තිබීම. එම නිසා තමන් බොහොම කැමතියි. ධර්ම ආශ්වාදය ලැබෙන නිසා ශ්‍රද්ධාවන්ත සීලවන්ත බහුශෘත කෙනෙක් එක්ක ඕන තරම් කතා කරන්න පුළුවන් අර්බුද හටගන්නේ නැතිව. ශ්‍රද්ධාව නැත්නම් ශීලය නැත්නම් බහුශෘත බව ආදිය නැත්නම් එතන අර්බුද හටගන්නවා. ත්‍යාගවන්තයාව හඳුනා ගන්න. ඉන්පස්සේ චාගවතෝ චාගකතා සුකතා ත්‍යාගවන්ත කෙනෙකුට පරිත්‍යාගය ගැන ඇහෙනකොට බොහොම සතුටුයි. අත්හරින කෙනාට අත්හැරීම ගැන ඇහෙනකොට හරිම සන්තෝසයි. අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ අත්හරින කෙනා. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ධර්මය කතා කරනකොට ගිහි ජීවිතය අතහරිනවා. අතහැරලා එයාට ඉතිරි වෙන්නේ කෙලෙස් විතරයි. අවසානයේදී එයා කෙලෙස් අතහරිනවා කෙලෙස් වල ආදීනව අවබෝධ කරලා. ත්‍යාගවන්ත කෙනෙක්ට ත්‍යාග කතාව සුදුසුයි. එහෙම නැති කෙනෙක්ට කාට හරි පොඩ්ඩක් දුන්නොත් හැම තැනම කියන්න ඕනේ. නම ලියන්න ඕනේ. කියන්න ඕනේ. නැත්නම් එයාගේ හිතට හරි නෑ. නාම කීවේ නැත්නම් ආයෙමත් දෙන්නෙත් නැහැ. නමුත් ත්‍යාගවන්ත කෙනාට එහෙම නොවේ. නම කියන නොකියන එක ප්‍රශ්නයක් නොවේ. එයා ඒකෙන් අතිරේක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ත්‍යාගවන්තයාට ත්‍යාගය ගැන කතා ඇහෙනකොට බොහොම සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. මමත් මේ විදිහ ත්‍යාගවන්ත කෙනෙක් නේ කියලා. මේ ධර්මය තියෙන්නේ කාටද? ඒ වගේමයි ප්‍රඥාවන්තයාට ප්‍රඥා කතා සුකතා. ඒක ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ජීවිත අවබෝධය කරන කෙනෙක් අනිත්‍ය ගැන කතා කළොත් හොඳින් ඇහුම්කන් දීලා ඉන්නවා. දුක ගැන කතා කළොත් අනාත්මය තමා තුළ වසඟයේ පැවැත්වීමක් නෙමෙයි හේතුඵල ධමයක් මේ තියෙන්නේ කියලා කතා කරනකොට හොඳින් ඇහුම්කම් දෙනවා. ඒක තමයි එයාගේ ස්වභාවය. ප්‍රඥාව තියෙන කෙනා ප්‍රඥාව දියුණු කරන්න කැමතියි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාට මිසක් දුෂ්ප්‍රඥ කෙනාට නොවේයි. මෙතනදී ප්‍රඥාව කියන්නේ පාඩම් හිටීම විතරක් නෙවෙයි. තමන්ව අවබෝධ කරන කෙනා මේ ධර්මය ඕපනයික නිසා Taman තුලට පමුණුවාගෙනයි අවබෝධ කරන්නේ. බාහිරට පෙන්වන්න නෙවෙයි. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකලා දුක් දේ දුක් හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. එක තැනකදී බ්‍රාහ්මණයෙක් ඇවිත් අහනවා භාග්‍යවතුන් වහන්ස මේ ධර්මය ස්වාක්කාතයි සන්දිට්ඨිකයි අකාලිකයි. ඒහි පස්සිකයි. ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියනවා. මේකේ තේරුම මොකක්ද කියලා. උන්වහන්සේ කියලා දෙනවා. පින්වත් බ්‍රාහ්මණය කෙනෙක් Taman තුල ලෝභය හටගන්නවා නම් ලෝභය තමා තුල හටගෙන තියනවා දකිනවා නම් ද්වේෂය හටගන්නවා නම් ද්වේෂය හට අරගෙන තියෙන බව දකිනවා නම් මෝහය හටගන්නවා නම් මෝහය හට අරගෙන තියෙන බව දකිනවා නම් එපමණකින්ම මේ ධර්මය ස්වාක්කාතයි සන්දිට්ටිකයි අකාලිකයි ඒහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි වෙනවා ධර්ම මානසිකාරය කිරීමෙන් උපන් ලෝභය ප්‍රහාණය වුණා නම් උපන් ද්වේෂය ප්‍රහාණය වුණා නම් උපන් මෝහය ප්‍රහාණය වුණා නම් ඒ බව දකිනවා නම් එපමණකින්ම මේ ධර්මය ස්වාක්කාතයි සන්දිට්ඨිකයි අකාලිකයි ඒහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වෙනවා පච්චත්තං වේදි තබ්බ විඤ්ඤෝහි වෙයි සදහම් මේ ධර්මය දකින්න තියෙන්නේ තමාගේ හිතේ ඇතිවෙන පිරිසිදු අපිරිසිදු බව අවබෝධයෙන්මයි අනුන් තුලින් නෙවෙයි තමන් විසින් තමන්ගේ ජීවිතය දිහා බලලයි ඒ කොටස කරන්නේ ප්‍රඥාවන්ත කෙනෙක් විතරයි තමන්ගේ ජීවිතය තුලින් බලනවා කියන එක පහසුවෙන් කෙනෙක් කරන්නේ නැහැ. ඒක කරන්නේ ප්‍රඥාවන්ත කෙනා. අපි හොඳින් මතක තබාගත යුතුයි ධර්මය තුලින් විස්තර කරන්නේ තමා තමන්ට පිළිසරණ කරගන්නයි. ඒක තම තමන්මයි කරගන්න තියෙන්නේ. සංසාරයේ අපි බැරි වෙලාවත් නිරයේ, තිරිසන් යෝනියේ, പ്രേත ලෝකයේ උපන්නොත්, මීළඟ ජීවිතයේ වැරදුනොත් Tamanmai කරගහන්න ඕනේ. යාළු මිත්‍රයෝ නැහැ, කල්යාණ මිත්‍රයොත් නැහැ, ඉඩ කඩම් දීපලත් නැහැ, වතු පිටිත් නැහැ, පිරිසත් නැහැ, කවුරුවත් නැහැ. Tamanට තමාවත් නැහැ. ඒ අනතුරෙන් මිදෙන්න පුළුවන් එකම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාවේ Taman tamanම රැකගත්තොත් ඒකයි Tamanට තියෙන ලොකුම රැකවරණය. වාසනාව අවාසනාව තීරණය ඔබේ අතේ. හොඳින් මතකයට ගන්න මේ ධර්මය ඉගෙන ගන්නේ තමාගේ ගැලවීම පිණිසයි කියලා. තමාව රැකගන්න අවබෝධයට ආවනම් අන්න ඒ අය විතරයි මාර්ගඵල ලබන්නේ. ඒක හොඳින්ම පැහැදිලියි. ඒ නිසා ඒ දුර්ලභ ප්‍රඥාව තමා තුල පිහිටලා තිබුණොත් ඒක තමන්ගේම වාසනාව. එහෙම නැත්නම් ඒක තමන්ගේම අවාසනාව. ඒ වාසනාව දියුණු කරගන්න අපි ගාව තියෙන්න ඕනේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ඡාග, පඤ්ඤා. මේ පහ තමයි සීක බල. මෙන්න මේවා ඇති කරගන්නයි මේ කියලා දෙන්නේ. ඒ සීක බල තියෙන කෙනා සමග මේ දේවල් කතා කරන්න පුළුවන්. ආර්ය ෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙනෙක් එයා සත්පුරුෂයෙක්. කෘතගුණ දන්න කෙනෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මේ දුක්කතා සූත්‍රයේ විස්තර වෙන්නේ සීක බල ගැන. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ඡාග, පඤ්ඤා තමන් ගාව තියනවා නම් ඒ ගැන තමන් දන්නවා නම් තමන් ඒ බව දකිනවා නම් මේ ධර්මයේ හැසිරෙන්න බාහිර සාක්ෂි ඕනේ නැහැ. බාහිර සාක්ෂි වලින් ධර්මය අවබෝධ කරන්න බෑ. බාහිර අයට අපි කවුද කියලා අවබෝධ කරන්න බෑ. කරන්න පුළුවන් කමකුත් නැහැ. තමාටයි Taman ගැන අවබෝධ කරගන්න තියෙන්නේ. එම නිසා ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ඡාග, පඤ්ඤා කියන සීක බල දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් දුර්ලභ භාග්‍ය උදා වේවා සාදු සාදු සාදු